තේරෙන තැනක් තියෙනවා නම් අහන්න ඕන. අවසර ස්වාමීන් වහන්සේ මට පොඩි අත්හැරීමක් වුණා මේ අද සම්බන්ධ වෙලා තියෙනවා අපේ ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක් සුදස්සිත් තෙරෝ කියලා සහ අපේ මේ පවිත්‍රා මෙහෙණින්නාසේ සම්බන්ධ වෙලා තියෙනවා ඒ වගේම ඔබ වහන්සේ දෙපාර්තමේන්තුව දෙකක් තියෙනවා අනේ සවන්නම් සමාවෙන්න ඕන ගන්න ඒ වගේ මෑණියන්ටත් එහෙමයි එහෙමයි දැන් අපි එක්ගලන්ට අවස්ථාවක් දෙමු මේ මොනාහරි ධර්ම දේශනාව ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න ඊට පස්සේ අපේ අනිත් අයට අවස්ථාව තියෙනවා පැහැදිලි කරගන්න. සුදසි ස්වාමීන් වහන්සේ ගැන මොනවා හරි කියන්න ඕන නැත්නම් කියනවා නේද? නැත්නම් මම වැරදි. මම ඒ කාලේ මගේ වයස අවුරුදු 18ක් 19ක් ඇදී ස්වාමීන් වහන්සේ අපේ ගමේ ගලෙන් දෙනකොට ඒ කාලේ ඉඳලම දන්න ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පැවිදි වුණා. පැවිදිලත් මට ගොඩාක් උදව්කාර කරලා තියෙනවා. වගේම පහුගිය දවසක අංකේ හොයාගෙන පුද්ගලිකව කතා කරලා අ ගොඩක් මට මේකෙන් අනුමෝදනා කළා. ඒක ඇත්තටම සංස ගොඩක් ලොකු ආදර්ශයක්. ඒක ඒක ඒක ඒක අලුත් පණක් අලුත් හයියක් වගේ එකක්. ඉතින් මම ආයෙ කියනවා මට සමා වෙන්න ඕන මම දන්නේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නවායි කියලා ආංගන්සකින් මට අවසරය ගන්න බැරිනවා සමා වෙන්න ඕන වගේම මෑණියන්ගෙනුත් මම ඒ වගේම සමාව ඉල්ලනවා මම දන්නේ ඔයත් දෙනම වැඩම කරලා ඉන්නවායි කියලා මම හිතනවා ඔයත් මට සමාව දෙයි කියලා ආ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ දේශනාවට මේ විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා මහින් දාමුගොඩ මහත්මයාටත් රංජනී දෙද්දුව මහත්මියටත් ඒගොල්ලෝ තමයි මේ වෙලාව මට ඩග්ගාලා මතක් කළේ මේ කොටසක් දේශනාව යන අතරතුර තමයි මම සම්බන්ධ වුණේ හදිසියේ ඒක පාඩම ඉතින් මේ දේශනාව කො අපේ ස්වාමීන් වහන්සේ ඉතින් මේ දේශනාව භාගයක් මම අහන්න ලැබුණා. ඉතින් මම කලින් කරපු දේශනා ටිකත් අහනවා අපේ ස්වාමීන් වහන්සේලාත් සමග. අද තමයි මේ අවස්ථාව ලැබුණේ මේ මේ විදිහට සම්බන්ධ වෙන්න. ඉතින් බොහොම පිං ඇත්තටම මේ දාවි ස්වාමීන් වහන්සේ ඉතාම වටින විදිහට අපිත් නොදන්න බොහෝ ධර්ම කාරණා මේ පෙළගස්සලා මේ දේශනා ටික කරලා තියෙනවා මම දන්නේ කියන හැමෝටම මේක අහන්න කියලා මේ WhatsApp මාර්ගයෙන් යවුවා link එක සම්බන්ධ වෙන්න. ඉතින් ඒක මේ කරන ක්‍රියාව තව තවත් බොහෝ දෙනාට හිතසුව පිණිස හේතු වෙනානේ මේ දාවියයිසත. ඉතින් ඒක වටිනවා. ඉතින් මම දිගටම මේ දේශනාවට මේ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා ඉදිරියේදී තව අවශ්‍ය ධර්ම කාරණා මතක් කරලා කටියට ප්‍රයෝජනවත් වෙන දේවල් මේ දාවි අයත්තුන් තුලින් ගන්න පුළුවන් වෙනවා. එතකොට අහගන්න ලැබෙනවා. ඉතින් මම බොහොම පින් දෙනවා මේ අපේ මේ දාවි ස්වාමීන් වහන්සේට මේ වැඩසටහන මේ විදිහට කරගෙන යන එක ගැන. නම් වටනවා ඇත්තම ලොකු ශක්තියක් ඇති කරගෙන තියෙනවා මේ වගේ වටන විදිහට මේ දේශනාව කළා. මේ සිහිය දිනු කරන එකේ අත්‍යවශ්‍යතාවයේ මතකොල්ලා ලෝකයාට කියා දෙන එකෙන් විශාල සේවාවක් සියලු සත්‍යයන්ටම යහපත පිණිස හේතු වෙනවා විශේෂයෙන් අපේ මේධාවි ස්වාමීන් වහන්සේටත් මේකේ කියන ධර්ම කාරණා තුළින් තව තවත් ධර්මඥානය වැඩිලා තව තවත් මේ ධර්මාර්ගයේ සද්ධා වීර්ය සත් සමාධි ප්‍රඥා පෙරගස්ස ගන්න උන්වහන්සේටත් මේක ලොකු ධර්ම දානමය කුසලයක් වෙනවා නේද? ධර්ම දානමය කුසලයක්. ඉතින් මේ මට විශේෂයෙන් මේ වෙලාවේ අහන්න නම් ලොග් ගැටුවක් නැහැ මං ඉදිරියේදී කතා කරන්න පුළුවන් වෙනවා දැන් තියෙන ප්‍රශ්න ටික කතා කරමු කට්ටියත් එක්ක මමත් අහගෙන ඉන්න හොඳයි හොඳයි හොඳයි පෙරුවන් සන්නයි හැම දිනාටම පෙරුවන් සන්නයි පෙරුවන් සන්නයි පෙරුවන් සන්නයි දේශනාව ගැන මොකක්ද ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න ඕන. මම හිතන්නේ රංජනී අම්මා කිව්වා මොකක්ද ප්‍රශ්නක් තියෙනවා කියලා. දරසනයි ඔබ වහන්සේ බැරි ප්‍රශ්නවලට උත්තර ලැබුණා අර චතුරාර්ය සත්‍ය සම්බන්ධ සම්පජන්ණය කර සම්පජන්ණය කියන කීයක පාතගෙන ඉන්නකොට අපිට විශේෂයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකක් වඩනවා කියලා විශේෂ නෙවෙයි අනිවාර්යෙන් ඒ තුල බැඳෙනවා කියලා ඔබ වහන්සේ ඉස්සරහට ටික කරා සන්නස ඒකින්ද ඒ ප්‍රශ්නේ විසඳන ඇත්තටම ආදර මට ඒක ඔව් තව ටිකක් ඒක විස්තර කරන්න එහෙම නැත්නම් ඒ කියන්නේ සම්පජන්ණය තුල අපිට විශේෂයෙන් ඉන්දිය සංවරය කියලා අලුතෙන් ඒ කියන්නේ හැම එකේම හැම එකම ඒක තුල සිද්ධ වෙනවා කියන කාර්යය සමස්ත ආර්ය පරිමාණය ඒක තමයි කරන්නේ එහෙමයි අවසර සන්නස අසලම අපි සිය පිහිටවීම කියන කාරණාවට ආවම කාලයක් තිස්සේ ඒ සිහියේ තුල ඉන්න ඉගෙන ගත්තහම ඒ කාරණාව ඔස්සේ අනික් දේවල් ටික සම්පූර්ණ වෙන විත්‍ය සූත්‍රවල වුණත් අපිට හම්බ වෙනවා. මේ ධහමට එන කෙනා එක කාරණාවක් වඩන්ට පටන් ගන්නවා ඒ එක කාරණාව තුළින් මුළු ධර්ම මාර්ගයෙන් සම්පූර්ණ කරනවා කියලා සූත්‍ර අපිට හම්බ වෙනවා පෙළ තුල. එතකොට දැන් මම මගේ පැත්තෙන් ගත්තොත් එහෙම මම කළේ අර කෝපේ විමතින එක තමයි. මගේ භාවනාවේ ආචාර්යවරයා කෝපේ. මම තුන්දොල ඉන්නකොට ලොකු හම්දුරුකාව පටන් ගත්තා ඔය දෙහි මීට මීට කරන්න නමුත් කුඩේ තියෙනකොට හරි ඒ පාත්‍රයේ තියෙනකොට හරි සරප්පු දෙක ගලවලා තියෙනකොට හරි සිවුර තියෙනකොට හරි මට සිහිය නොතිබ්බා වෙන්න පුළුවන් මම ඒක අවංකවම පිළිගන්නවා පැහැදිලියට හැබැයි කාලයක් තිස්සේ අර කෝපේ තියෙන වෙලාවටම සිහිය පුරුදු කරන්ට වුණාම හදිසියෙන් හරි ඒක අසිහියෙන් තිබ්බා වුණත් මම ආපහු අනිත්‍යත්වගෙන සමාවත් අරගෙන ආපහු ඒක අරගෙන තිබ්බා සිහියෙන්ම ඒ තරමට මම ඒකට ටිකක් අර බලහත්කාරකම් කළා වගේ වුණා එක්තරා විදිහකට. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලයක් හැටියට අන්ජනියම කාලයක් යනකොට මම පාත්‍රේ කියනකොටත් ඒ විදිහටම සිහියෙන් තියන්න ඕනේ නේද කියන එක මට එන්න පටන් ගත්තා. හැබැයි මුලින් මම ඕක හිතාමතා කරන්න උනහම ඕක දවසයි දෙකයි කරන්නේ එක්ක එකපාරයි දෙකයි කරන්නේ අමතක කළා. නමුත් පසු කාලීනව ආවා නෑ ඒක කරන හැම දෙයකදීම ඒක මට පුරුද්දකට වගේ ඉන්න ගත්තා. ඉතින් ඒක හන්දම අනිත් පැති වලට දාගන්න උනා. ඔය කතා බහ කරන මොනවා හරි වචන කීපයක් කතා කරන වෙලාවට සිහියෙන් කරන්න අන්න ඒ වගේ දෙයක් දාගත්තොත් එහෙම අනිත් හැම එකක්ම ඒ ආශ්‍රයෙන් ගලාගෙන යන ස්වභාවයකට හිත පුරුදුනා කාලයක් ඇද්දි. ඉතින් ඒකයි අර මගේ යෝජනාව තියෙන්නේ දැනුම් තේරුම් තියෙන හැටියට මට වුණලා තියෙන හැටියට අපි එක එක කාරණාවක් කරගෙන යනකොට සිහිය කියන දේ පුරුදු කරන්න ඉගෙනගෙන ඒ සිහිය පුරුදු කරමින් පවතිනකොට ඊළඟට අපේ ජීවිතය තුළ සකස් වෙන්න තියෙන වැරදි අඩුපාඩුකම් ටික තමයි තේරෙන්නේ තේරෙන්න පටන් ගන්න තේරෙන්න පටන් ගන්න. ඒකයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයට අපි එච්චර මනාපත් නොවෙන්නේ ප්‍රධාන හැටියට මොකද අපේ වැරද්දම පෙන්වන්නේ හින්දා. නමුත් ඒක අපි හඳුනා ගන්න හඳුනා ගන්න ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න අපි දුකින් නිදහස් වෙනවා. මේ දුකින් නිදහස් වෙන්න අපි භාවිතා කරලා තියෙන්නේ අර දෙයම තමයි. මොකද්ද? ආදස්ථායක මාර්ගේ භාවිතා කරනකොට තමයි. ඒකට ඒක අස්සෙම තමයි සතරාරි මේ මේ මේ සතර සතිපට්ඨානය තියෙන්නේ අර සිහිය ඇතුලේ. නමුත් සිහිය පිහිටවනකොට ආපහු ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ කාරණාව තමයි. මේක එතකොට ඇත්තටම කියනවා නම් අපි අර ඒ කාරණාව තුලින්ම ඒ කාරණාවම ඉගෙන ගන්නවා වගේ වැඩකුයි සිද්ධ වෙන්නේ. ඒකයි අර සිතකය වචනය කියන තුන්දොරටම නැතිනම් අපි අපේ ජීවිතය තුළ අපි ක්‍රියාත්මක කරන දේවල් වලටම මේ සිහිය භාවිතා කිරීමේ වැදගත්කම තියෙනවා. ඉතින් ඒක තුලින් තමයි අපි වර සම්පජන්‍ය කියන සිහි නුවණ දක්වා අරගෙන යන්නේ. වත් හොයලා බලන්න ඕන පෙළේ හොයනවා නම් ওই සම්පනිකාය පහේ සම්පජන්‍ය බොජ්ජංග පබ්බේ ඇති සූත්‍රවල සිහියේ උච්චතම අවස්ථාවට ආවට පස්සේ තමයි සිහියේ පරිපූර්ණත්වය තුලදී තමයි ධර්මතාව විනිශ්චය කරනවා කියන ලක්ෂණය ඇති වෙන්නේ කියලා අතංගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ඒ ඒ ස්තරේ වගේ වෙන්න ඕන අවස්ථාව වගේ සැලසෙන්න ඕන අපේ මේ සම්පජන්‍ය ගුණයට. ඊට කන්නොත් අපිට දෙහියක් තියෙනවා නැතුව නෙවෙයි. හැබැයි ඒක හඳුනා ගන්නට බැරි වුණා මේක තුලින් අපිට දුකක් හැදෙනවද නැද්ද කියලා. නමුත් සම්පජඤ්ඤ හඳා අවස්ථාව තියෙනවා දැන් ඒ කියන කාරණාව අපිට බෙදලා වෙන් කරලා දක්වන්න සිතුවිල්ලක් නම් සිතුවිල්ලක් වේදනාවක් නම් වේදනාවක් සංඥාවක් නම් සංඥාවක් හැටියට හෝ ඒ සිතුවිල්ලේ නම් මුලමෙද අග කියලා අපි ගත්ත කියන්නකො. ඒ ඒ මුලමෙද අග විදිහට වේදනාවෙත් එහෙමයි සංඥාවෙත් එහෙමයි ඒ ආකාරයට සහ තවත් විදිහකට ගත්තොත් අපි අහුුනේ මුලටද අපි අහුුනේ මැදටද අගටද කියලා ඔන්න ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඔය අහුවෙනවා කියන වචනේ මම තව ටිකක් විස්තර කරන්නම්. අපි හැමෝම සින්දු අහලා ඇතිනේ. ඒ අහපු සින්දු වල සමහරක් වෙලාවට අපිට මතක නැහැ මුල. සමහරට මැද මතක තියෙනවා. සමහරට මුලත් මතක නැහැ, මැදත් මතක නැහැ, අග මතක තියෙනවා. ඒ වගේම තමයි මේක. තණ්හාව කියන දේ අල්ලන තැනක් කියනවා. එතකොට සම්පජඤ්ඤය තමයි අපිට පෙන්නලා දෙන්නේ ඔය කියන තණ්හාව අපිව යට කරන්නේ මොන මොන තැනදද කියලා. මොන ස්ථානෙදද කියලා. මොන කොටසෙදද කියලා. ඉතින් ඒක අපි අල්ලගත්නවා කියලා කියන්නේ අපි දුකටපත් කරලා දාන එකේ ප්‍රභවය අල්ලගත්ත කියන එකයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය කියන කාරණාවේ ඒ උතුම් වූ ධර්ම කාරණේ පළවෙන්න අහුණා කියන එකයි. ඊට පස්සේ අපි තව වෙන ගමනේ එන තණ්හාව කොහොමද වැඩ කරන්නේ කියලා. ඒකෙන් නිදහස් වෙන්න නම් කරන්න තියෙන එකම එක ක්‍රියාවලිය මේ නිවන් යන්න තියෙන කෙටිම මාර්ගය භාවිතා කරන එක කියලා තේරුම් ගනිවි. වෙන මොකක්වත් නැහැ ආරෂ්ඨාංග මාර්ගය හැර. ඒ කියන තැනට අපිව ඉබේටම වගේ පතිත වෙවි. ඒ පතිත වෙනකොට අර විපස්සනාව කියන කාරණාවට නැත්නම් විශේෂයෙන් දකින්නවා කියන දෙයට කියන තවත් නමක් හැටියට අපි කතා වුණා අවංකකම කියන එක. අන් ඒකෙන් තමයි අපේ වැරදි කියන ඒවා නිවැරදි කියලා කියන්නේ නැතුව වැරදි වැරදි හැටියටම කතා බහ කරන්න අපිව පෙළ ගැහෙන්නේ. එතකොට තමයි අර අර අර ඉස්සෙල්ලා කතා කළා වගේ රතන සූත්‍රයේ තියෙන අර ගාථාවේ තියෙන ඒ ගුණාංග වලට අපිව පොඩ පොඩ පොඩ පොඩ කිට්ටු වෙන්න පටන් ගන්නයි කියලා මම විශ්වාස කරනවා. අන්න එහෙමයි සිහිය කියන මේ උතුම් දේ ඒ උතුම් මාර්ගය අපිව සැනසීමකට අරගෙන යන්නේ කියලා මට කියන්න පුළුවන්. සනසන්න එහෙමයි සනස්ත බොහොම පිං নমස්කාර වේවා වහන්සේට අවසරයි ශායනහන්ස ආමිතරසමයි ඒ ශායනහන්ස මං කාර්යනිකව කියලා සිටිනවා ඔබ වහන්සේගේ යෝජනාවන් මේ සති සම්පජාඤ්ඤය ගැන තවදුරටත් විග්‍රහයක් කරොත් අපට තවත් කරුණු ධාරණය කරගන්න අපේ මනස ශායනහන්ස අදහස් ගැන යමුණොත් හොඳයි කියලා ශායනහන්ස යෝජනා කරනවා ආ හොඳයි හොඳයි ඒක බොහොම බොහොම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ තෙරුවන් සරණයි සරණයි සෝබා දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ ගැටලු මුකුත් නැත්නම් අපි යමු මේ කමටන් වාතාවරණය අවසරයි ස්වාමීන් වහන්සේ ආ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී යටිපතුලට දැනෙන තද ගතිය සිසිලට සතිය පවත්වමින් ටික වේලාවක් සක්මන් කිරීමේදී ශරීරයේ තරමක සැහැල්ලුවක් ඇතිවේ. කෙලවර සිටගෙන සිටින විට මෙම සැහැල්ලුව ශරීරයේ තුලින් උඩාතට යන්නාසේ දැනේ. අත්පාවල ඇඟිලි සිට මුළු ශරීරයටම සතිය පවතී. ස්වාමීන් වහන්සේ එකම දවසේ නෙමෙයි සමහර අවස්ථාවල සමහර දිනවල හිස හිස තුලට සතිය ගියා මොළය තියෙනවා වගේ දැක්කා ඊට පස්සේ මොළේ නෙමෙයි ඇට සැකිල්ල වගේ තියෙන එකට සතිය ගියා එහෙම ධන ධන හිසේ අස්තිවලට පපුව ප්‍රදේශයේ අස්තිවලට පපුව තුල තියෙන අවයව වලට සතිය ගියා ඇස් කන්න ආසේ මුකේ ඔයගේ ප්‍රදේශවලට සතිය ගියා ස්වාමීන් සක්මන් භාවනාවෙන් පසු පර්යංක භාවනාව පටන් ගැනීමේදී හුඟක් ස්වාමීන් වහන්සේ මේ වගේ හුඟක් මේ අවයව වලට ගිය පර්යංක භාවනාවේදී ශරීරයේ පුරා ඇති සාමාන්‍ය සැහැල්ලුවකට සතිය පවතී. මෙම සැහැල්ලුව ටික වේලාවකදී තද සැහැල්ලුවක් වේ. අර වෙනද වගේ මම කියන්නේ සැහැල්ලුව නිකන් ඉබේම ඇති වෙනවා වගේ වෙනද වගේ නෙමෙයි ඉබේම ඇති වෙන දෙයක් ලෙස තමයි දැනුනේ. තද සැහැල්ලුව ටික වේලාවක් පවතිනවා අඩු වෙනවා වැඩි වෙනවා. උඩාතට සැහැල්ලුව දැනේ. ශරීරයට පිටත ඇති සිසිල් විස්තරයක්ද ඉහළට යන්නාසේ දැනේ. ශරීරයේ ඇතුළ නෑ ස්වාමීන් අර සමහර වෙලාවට මේ වගේ තද මේ සැහැල්ලුව තියෙන වෙලාවට ශරීරය ඇතුළේ දැක්කේ හිස් බවකි. එහෙමයි. භාවනාව අවසන් වන කිට්ටුව ශරීරයේ සාමාන්‍ය සැහැල්ලුවක් ඇත. දින දෙකක්ම ස්වාමින් වහන්සේ වේදනාව වේදනාව ගැන මෙනෙහි කරන්න බැරි වුණා. භාවනාව නතර කළා. මේ කියන්නේ වේදනාව කියලා ඒක ඒක කරදර වුණා නම් එහෙමද? නෑ කරදරුුන් නෑ ස්වාමීන් වහන්සේ දවස් දෙකක්. අනේ මොකුත්ම නැතුව එළම එක අනාද වෙනකම්ම වගේ අර විදිහට හිටියා ස්වාමීන් වහන්සේ. එක දවස් අනිත් දවස් වල ටිකක් වේදනාව වෙලා බොහොම සල්ප වේලාවක් හිටියා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සක්මන් දෙවෙනි සක්මන් භාවනාවේදී ශරීරයේ හිස්ව දුටුවා එක් දින වේදනාව දැනෙන එක දවසක් වේදනාව දැනෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ කියලා මෙනෙහි වුණා ස්වාමීන් වහන්සේ. තව දිනක සැහැල්ලු වේදනාව මේවා හුදු වේදනාවයි කියලා වගේ මෙනෙහි වුණා. වෙනදා දැනෙන සැහැල්ලුව නිතර අඩු වැඩි වෙනවා. මේ දිනවල සැහැල්ලුවේ වැඩි බවක් සහ අඩු වැඩි වීම අඩු බව දැනුණා. බොහෝ වේලාව පැවතුණා. සද සැහැල්ලුව ඇති විටදී සිතට සතිය යනවා සිත හිස් මේ තමයි ස්වාමීන් වහන්සේ මාගේ කමටහන. ඔබ කියන හැටියට අර කායපසනාව තුළ සිත තියෙන බව නම් පේනවා. ආ ශරීරය අභ්‍යන්තරය තුළ ඉන්න පුළුවන් විචේ ගැනක් කියනවා. වගේම විසතිට වඩා මේ පාර වෙනසක් තියෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොටම අපිට මේ පාරදී තව එකක් කිව්වා අර අඩු වැඩි වෙන වා වගේ තේරිච්ච ඒක පොඩ්ඩක් වෙනස් වුණා කියලා. එතකොට ඕක අපිට තේරුනේ ඒ සිද්ධ වෙච්ච දේ දිහා ම බලාගෙන ඉන්න පුළුවන් වෙන විදිහේ ඉවසීමක්. එහෙම නැතිනම් සමත ගුණයක්, සමාධියක් ඇති කරගත්ත හන්දාම තමයි. එහෙම නේද? එහෙමයි ස්වාමී. එතකොට මේ ඕක තුලින් අම කිව්ව දැන් ශරීරයේ බාහිර පැත්ත ටිකක් අර රළු භාවකින් තේරිච්ච එහෙම ස්වභාවයකුත් තිබ්බා ශරීර අභ්‍යන්තරයේ හිස් වගේ වෙලා කියලා. හරිද මං කිව්වා? එහෙමයි සම්මා. එතකොට තව සමහරක් අවස්ථාවදම ඔය කියන අර බාහිර සංඥාව පැත්තකට වෙලා යන මොකක් හරි වගේකුත් තිබ්බමද? බාහිර සංඥා අර බාහිරින් දැන් ශරීරයේ ශරීරයේ හැඩය වගේ ඉතුරු වෙලා තිබිච්ච අර ඝන ඝන සංඥාවෙනුත් බැහැර වෙච්ච මොකක් හරි එහෙමක් තිබ්බද? සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ එච්චර හැඩයක් එහෙම තිබුණෙත් නෑ ස්වාමීන් වහන්සේ නිකම්ම වගේ අපි බලමු මේ අපේ භාවනාව තුළ ඔය කියන විදිහේ දැනකට එනකොට අපි පළවෙනිම කොහාටද යන්නේ කියලා. ඊට පස්සේ වැඩියෙන් ඒ වගේ මෘදු සැහැල්ලුකමකටම එනවනම් ඒ එන ඒ එන්න ලේසිම තැන කොහෙද වගේ බල. හොඳේ ඒ හරියට ආනපානේ ආපහු ආපහු මුලට ඇවිල්ලා ඒ කියන්නේ සම්පූර්ණ එක කරලා ආපහු මුලට ඇවිල්ලා ආපහු මුලට ඇවිල්ලා යනකොට අහු වෙන්න පුළුවන් නාසිකාග්‍රයටම හිත යොමු කරන්න ඕනේ නෑ ආනපානේ අහු වෙනවා මේ ශරීරයේ දකින්න පුළුවන් වෙන තරමේ හිතක් හදාගත්තනම් මේ මේ මේ ශරීරයේ උස් පහත් වීමත් එක්කම ආනපානේ තේරුම් ගන්න පුළුවන් වෙනවා වගේ නිකන් අන්න ඒ වගේ තැනකටත් අපිට එන්න පුළුවන් වෙන්න පුළුවන් එතකොට අර අපි සමහරකට මූලික ඔට්ටු වෙනවා වෙන්න පුළුවන් නාසිකාග්‍රය තුළ හුස්ම හොයන්නම කියලා. ඒකට ඊට වඩා ලේසි තරක් අහු වෙන්නත් පුළුවන් වෙනස් පැත්තකට. ආ ඒ වගේ ඔය කියන ප්‍රීති සුඛය තිබ්බචාවයි තිබුණාමයි ඒකට යන්නේ හැමදාම එකම තැනකින්ද වගේ කියලා අපි බලමු. ඒකට කිට්ටු වෙන්නේ හැමදාම එකම පාරකින්ද කියලාම හොයමු. එහෙම බලලා එතනටම යනවා නම් ඒකට හේතුව පොඩ්ඩක් බලමු. ඒත් එක්ක ওই ශරීරයේ නිෂ්පභාව වෙනවා නම් ඒ නිෂ්පභාවෙන් අර සුඛය දැනගන්න ස්වභාවය දැන් ඔය කියන ප්‍රීතිය සුඛයක් බවට පරිවර්තනය වෙන ස්වභාවය වගේ ආන් ඒ ස්වභාවයට පළවෙනියෙන්ම කිට්ටු වෙන්නේ කොහෙද ආන් ඒ වගේ ලක්ෂණත් අපි හඳුනා ගන්න බල කොම නමුත් ඔබතුමීට කැමති නම් ඔය කියන ප්‍රීතියෙන් මුළු ශරීරයටම වෙලා ඉන්න පුළුවන් නම් අමනක් වෙන දේවල් වලින් කරදර වෙන්නේ නැතිනම් මතක් කරලා බලන්න මේ භාවනාවේ එදා දවසේ මුල ඉඳලා සිද්ධ වෙච්ච දේවල් ටික මතක් කරන්න පුළුවන් දෙ කියලා එකකට පස්සේ එකක් නෑ වගේම ඒ හැම එකක්ම වෙනකොට ඒකට පිටිපස්සේ තිබිච්ච මානසික බලවේගයක් ඇති. පීතිය නම් පීතියට කැමැත්තක් හෝ අකමැත්තක් හෝ උපේක්ෂාවක් හෝ අන් ඒ කියන ආකාරයේ මොනවා හරි දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි මේක අර පීතිය කියන එක තුල ඉන්න පුළුවන් නම් විතරයි අපි කරන්නේ. එහෙම නැතිනම් මේක වැරදි. කරන්න බෑ. ඒක නාකයි කරන්න. හැබැයි අර එහෙම පීතියකට වෙලා ඉන්න පුළුවන් නම් මුළු ශරීරේ පුරාම පවත්වාගත්ත පීතියක් තියෙනවනම් ඒකේ තේරුම හිත ආපහු දුවන්ට තියෙන දෘಢ ඉලක්ක අඩුයි නෙව නැති තාක්නේ නැති තරම්නේ ඒක හින්දා අර වගේ එකකට යන්න අපිට පුළුවන්කම තියෙනවා. කිට්ටු කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම වුණොත් පුතක් ආපස්සට මතක් කරලා බලන්න අපි බලමු මේ අපි හුස්ම දැක්කා නම් හුස්ම දකිනකොට ඒකට තිබූ ආකල්පයක් ඇති. ඒක අපි තණ්හාවෙන් අල්ලගත්ත බවක් හෝ සිහි නුවණකට දාගත්ත බවක් කියන එහෙම එකක් ඇති. අපි බලමු ඕකාශයේ තිබිච්ච චිත්ත සංඛාරය මොකද්ද කියලා. ඒ ඒ සිද්ධ වෙච්ච හැම දෙයක් වටාම වගේ තිබිච්ච අවස්ථාව මොකද්ද කියලා. මම කියන්නේ නැහැ මේ හැම දෙයක්ම ආපස්සට මතක් කර යුතුමයි කියලා. උතෙන්ද ගියාම අපි පටන් ගමු එක මොහොතක් විතරක්. එක අවස්ථාවක් විතරක් භාවනාව පටන් ගත්ත ඒ පටන් ගත්තම ඒ ඊටාම ආසන්න වේලාව තුළ ඒ මොහොත තුළ තිබිච්ච විතර පොඩ්ඩක් අල්ලන්න බලන්න. අර හැම එකක්ම අල්ලන්න යන්න නැතුව මතක් කරන්න යන්න නැතුව ඒ වගේ එකක් පොඩ්ඩක් බලන්න බලමු. ඒක පුළුවන් නම් අල්ල ගන්න බලන්න. එහෙම නැතිනම් ආපස්සට ඇවිල්ලා තමන්ගේ ශරීරය තුළ අර තියෙන බුද්ධ සහැල්ලු භව තියනවාද ශරීරයේ බාහිර කොටස නිෂ්ප්‍රභා වෙලාද නැද්ද කියන ඒ වගේ කාරණාව විමර්ශනය කරන්න බෑ. සිහිය තුලින් ශරීරයේ විනිවිද යන්න බලු. ඒ ස්වභාවය තුලින් අපිට තවත් පැත්තකට පාර හදාගන්න පුළුවන් වෙයි කියලා වගේම බලන්න ඔය අස්සේදී ඔබතුමීට එන්න පුළුවන් මනාපමනාප කියන දෙපැත්තකුත්. ඔබගේ සාමාන්‍ය ජීවිතේදී පවා විශේෂයෙන්ම ආන් ඒවත් තමයි බලන්න දැන් ග්‍රහණය කරගන්න. මොකද දැන් අපිට සමාව දෙන්න පුළුවන්කම තියෙනවනේ මේ භාවනාව තුළදී අපිට එන දේවල් වලට විශේෂයෙන්ම වේදනාවට සමාව දෙන්න පුළුවන්. සිතවිල්ලට පුළුවන්, සංඥාවටත් පුළුවන්. බලන්න සාමාන්‍ය ජීවිතය තුළ අපිට සිද්ධ වෙන වැරදි අඩුපාඩුකම් වලට කරදර වලට සමාව දෙන්න පුළුවන් ලක්ෂණ තියෙනවා දෙකේ. ඒකෝට තමයි රාජ්‍යත්ව බහිත කියන දෙකත්තම අපි හරි කරගත්ත අය වෙන්නේ. සම්පූර්ණ කරගත්ත අය වෙන්නේ නැහැ. බලමු ඊළඟ පාර කමටන් වතාවට එහෙම එකක් ඇතුළත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං සිද්ධයි. අවශ්‍යයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ධර්ම මේ පොතක් කියවීමට කියවීමෙන් පසුව සක්මන් භාවනාවට යොමු වුණා. පාදයේ ස්පර්ශය ඒක අර විලුඹ ඒ වගේම එහෙම ඇඟිලි එහෙම තුන් ආකාරයකට වගේ දැනගත්තා. දැනගනිමින් ඒ සක්මන කෙරුණා. හිසේ ධාතු ගුණත් දැනෙමින් තිබුණා. ඒ වගේම ස්වාමින් වහන්සේ නිකන් හිස්සට සම්බන්ධයක් නැතිවත් සමහර අවස්ථාවල එහෙම ධාතු ගුණ වගේ දැනීම් අද්දුපුවා ධාතු ගුණ කියන්නේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නිකන් සියුම් විදිහට හිසේ දැනෙනවා ඒක නිකන් නිකන් යනවා වගේ හිසට සම්බන්ධ නැතුව යනවා වගේ එහෙම දැනීමකුත් තිබුණා වරින් වර. හ්ම්. එතකොට ඕක දැනෙනකොට සක්මන ගැන මතකයක් තිබ්බවද නැද්ද මන්ද? ඒ ඒ වෙලාවට සක්මන ඒක මේක ස්වාමීන් වහන්සේ වෙලාවක් ගත වෙන්නේ නැහැ. අර පාදේ එහාට අනිත් පාදේ තියන්න අතර වගේ දැනීමක් තමයි තියෙන්නේ. අර අර අර සම්තතියක් වගේ යනවත් නෙවෙයි. අර එහෙම එනවා යනවා වගේ එහෙම දැනීමක් තමයි තිබුණේ ස්වාමීන් වහන්සේ. අර වරින් වර ඇඳුම ශරීරයේ ගැටෙන අවස්ථාත් දැනගත්තා. ස්වාමීන් වහන්සේ මම අර එක අන්තයකට ගිහිල්ලා මේක අර ආපහු මෙනෙහි ආපහු හැරෙන්න ඉස්සෙල්ලා මෙනෙහි කිරීම කරා කීප වාරයක්ම ඒ හැම වාරයකම ස්වාමීන් වහන්සේම දැනගත්තා හැම අවස්ථාවකම සිතුවිල්ලකුත් දැනගෙන තියෙන බවයේ සිතුවිල්ලකුත් ඒ හැම වාරයකම වගේ සිතුවිල්ලකුත් මම දැනගෙන තිබුණා يعني හිතත් හිත පොඩ පිට ගිහිල්ලා තියෙනවා සිතුවිල්ලට ගිහිල්ලා තියෙනවා ඒ සිතුවිල්ලටත් ගිහිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ ඒ වගේම ස්වාමීන් වහන්සේ අර මගේ අර කනේ පිරෙන අපහසුතාවයත් දකිනවා ඒකත් අත් විඳිනවා ස්වාමීන් වහන්සේ අර වේදනාවක් හැටියට නොවේ ඒක මේ අත් දකිනවා ඒකත් යනවා දකිනවා ස්වාමීන් වහන්සේ ඒක අර ආරම්භය කියලා නම් දකින්නේ නැහැ අර ඒකත් අර කොමයාව ස්වාමීන් වහන්සේ ඔව් එහෙම එහෙම ආරම්භය කියලා බලන්නත් ඕනේ තාම. ওই සිතාවයි. දන්නවද වේදනාව කියන්නේ අපේ පරණ යාළුවෙක්. උපන් උපන් උපන් උපන් වෙලා ඉඳලම අපිට හම්බුනේ. එන්ට දෙන්න ඕනේ එන්ට දෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක එහෙම දකින්න ඒක දැක්කලා ඒක පවතිනවා ඒක නැති වෙනවා වගේ එහෙම දැනගනිමින් තිබුණා. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ මේ පරයන් සක්මන් භාවනාව සිද්ධ වුණේ විනාඩි 17ක සක්මන් භාවනාවක් සිද්ධ වුණේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වුණා ඒතන ඒක විනාඩි 19ක පරයන්ක භාවනාවක් එතනදිත් ස්වාමීන් වහන්සේ හිසේ ධාතු ගුණ එහෙම දැන දැනගන එතන ස්වාමීන් වහන්සේ දැක්කේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒ වගේ ස්වභාවයක් තමයි මේ පරයන්ක භාවනාවේදී අද්දුවේ ඒක සමහර වෙලාවකට වේගවත්ව ඇතිවීම නැතිවීම දැක්කා එතන එතනදිත් අර කනේ වේදනාවන තිබුණා එතනදී තිබුණා ඒ වෙන යාළුවෙක් මම පරයන්ක දැන් ස්වාමීන් වහන්සේ මට අසනීපෙක් ඒ අසනීපත් එහෙම පරණ යාළුවය. ඒක මම අරගෙන එන්නේ. ඔව්. අරගෙන එట్లా තින්සාවිනාංශේ අර කිසිවක් දැන නොගන්නා අවස්ථාවනොත් තිබුණා ස්වාමිනාංශ වැඩි වෙලා නෙමෙයි ඊටාම සුළු මොහොතවල් වලින් වර අද්දුවා. ඒ විදිහට තමයි ස්වාමිනාංශ සක්මන් පරයන්ක භාවනාව අවසන් උනේ ආශරද ස්වාමීන් වහන්සේ තව ඊයේ රාත්‍රියේ මට වෙච්ච දෙයක් කියන්න අවසරද ස්වාමීන් වහන්සේ? මම හීනක දෙක. නෑ ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් මේ නිදාගන්න ගියාපුවාම ශරීරයේ දැනීම් වලට අවධානය යොමු කරමින් ඉන්න ඒ විදිහට තමයි මට නිින්ද යන්නේ නිදාගන්නේ මම එහෙම ඉන්නකොට සාමාන්‍යයෙන් රාත්‍රියේ මේ කනේ අපහසුතාවයේ පොඩි වැඩි ගැටියකුත් තියෙනවා. ඒකත් දැනෙනවා ස්වාමීන් වහන්සේ මට අර මම හොඳට දිග ඇදිලා තමයි මේ ඒක කරන්නේ ඒක සිහිපත් කරන්නේ එතකොට ස්වාමීන් වහන්සේ මගේ ධන ඉෂෙන් පල්ලෙහා ලොකු ලොකු පරාශයක නිකන් ඒකේ අර වපශරිය කිව්වොත් ඉදිකටු තුඩක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ දැනීම් ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ලොකු වපශරියක මට දැනෙනවා. ඒ දැනීම ටික වෙලාවක් පවතින. වෙලාවක් කියන්නේ මම හිතන්නේ තත්පර ගණනාවක් පවතිනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ නැති වෙනවා. ආපසු ඒ විදියටම අර ලොකු පරාශයක අර විදියටම ඒ ඒ දැනගැනීම තියෙනවා ඊට පස්සේ මම ඒ වෙලාවේදී ඉතින් මට පළවෙනි වතාවේදීම මට මතක් වුණා 13 ගුණ තමයි කියලා දෙවෙනි වතාවත් එහෙම වුණා දෙවෙනි වතාවත් මට නිශ්ශබ්දව ඒකව ඒක දැනගෙන ඉන්න පුළුවන් වුණා තුන්වෙනි වතාවත් එහෙම වුණා ස්වාමීන් වහන්සේ එතකොට මට බයක් ආවා ස්වාමීනාංශ ලෙඩක්ද ඇවිල්ලා ස්වාමීනාංශ නමක් ගන්න ගන්න එක නේද මොකක් ස්වාමීනාංශ ඇවිත් දැන් නමක් ගන්න එන ඔය ලෙඩේ නේද මේක ඒක ඒක තමයි ස්වාමීනාංශ මම ඒ ඊට පස්සේ මට මම අනිත් පැත්තට හැරුණා එතකොට ඒක නැති වෙලා ගියා ස්වාමීනාංශ අවසරයි අදම සක්මන් භාවනාව ගැන කිව්වොත් එහෙම අපි ආවේ සක්මන් භාවනාවේදී ශරීරයෙන් නම් තමයි අවධානය යොමු කරන්නේ. ඒ වුණාට අපි කරන දේතාවේ ස්වභාවිකව හැදෙන්න දෙන එක, වැඩෙන්න දෙන එක තමයි වඩාත්ම හොඳ. මේ ගමන යන්න ලේසිම විදිහ තමයි ඉබ්බාගේ විදිහට ගිය. මම බොහොම ඒකට නෑනේ. ආන් ඒ වගේ බොහොම හිමින් යන ගමනක් තමයි ධර්ම මාර්ගය කියලා කියන්නේ. සක්මනත් ඒ විදිහට උනත් තමයි. මූලියම. එහෙම වෙලාම අපි අර එහෙම බැරි නම් ඔබ විකින් එවිස්සනක් නැහැ. අර අපි මේ දෙයක එච්චරම අර බලපෑමක් සිදු නොවන හෝ නොකරන තාක් කරන එක තමයි වඩා වටින්නේ. එතකොට අපේ අවධානය අද වෙන රළු වෙන ස්වභාවයකට වඩා සියුම් වෙන මුදු වෙන ස්වභාවයකට යනවා නම් තමයි වඩා වටින්නේ කියන මූලික උපදේශය හිතට දුන්නොත් හොඳයි කියලා තමයි මම යෝජනා කරන්නේ. මොකද මේ ගමන අර විවේකයේ පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, අතහැරීම පිණිස කියන පරිණිස්සග්ගයේ පිණිස තියෙන ගමනක් නේ. ඒක හන්දා මේ දේ තුලින් අපිට විවේකයක් ඇති වෙනවා නම් හොඳයි. අර අර තද වෙන වගේ ගතියෙන්න පුළුවන් ගමේ ගොඩක් වෙලාවට අපි ඒ දේ කරන්න හෝ ඒ තියෙන දේ බලන්න ටිකක් වැඩිපුර අවධානය යොමු කරනවා නම් ඒක නොකරත් බෑ. ඒක කරමු හන්ද තමයි දැන් අපිට තේරෙන්නේ අපි ඒ විදිහට බලපෑමක් කරනවා කියමුකෝ ඉතින් ඔක ඒ විදිහේ ඒ කරන බලපෑමේ තියෙන උච්චතම මට්ටම සහ අවම මට්ටම තේරෙන්න පටන් ගන්න ඒ වගේ දේවල් වලින් හින්දා. එතකොට අපි පාදයේ ස්පර්ශ කරාට හෝ ඒ ස්පර්ශ කරන එක දැනගන්නට හෝ යොදවන බලයේ තියෙන අඩු වැඩි වීම ගැන තේරුම් ගන්න එක හොඳයි. සමහරක් වෙලාවට ඒ වගේ තද වීමක් ගැන තේරුම් ගන්නවට වඩා ලේසි වෙන්න පුළුවන් අම්මේ ඔය ඇඟේ තියෙන අර අර කිව්වා වගේ අර ඇඳගෙන ඉන්න ඇඳුමක් දෙවටන එක දැනගෙන සක්මන කරන එක ලේසි වෙන්නත් පුළුවන්. හරිදී අර වගේ හිස තුල තියෙන දෙයකට එනවට වඩා මොකද ඒකේ ආభాෂය වෙන්න පුළුවන් පරයන්කයටත් ආවේ. මොන එකයි මෙතන තියෙන අවුල. අපි අර වගේ දෙයක් අරගෙන ඒක එක්තරා විදිහකට මොකක් හරි ස්ථිරත්වයක් හදාගත්ත කියන්නේ ඔය කිව්ව හැටියට ඇති නැතිවීම දැක්ක කියලා. එතකොට ඒකේ ඇති නැතිවීම අපි හිතන්නේ මේ ධර්මානුකූලයි, නිවැරදි සත්‍යය යහපත් කියලා නෙවෙයි. හැබැයි කාලයක් ගියාට පස්සේ තමයි ඒකෙන් අපිට එන බලපෑම වගේ දේ තේරෙන්න පටන් ගන්න. ඉතින් මටත් මතකයි මම මේ භාවනා ගමන තුළ මම මූලිකවම කරේ හුස්ම පාලනය කරපු එක. කාලයකදී හොඳට තිබ්බා හිටපු ගමන් ආනාපානය ආස්වාසේ දීර්ඝව කරන්ට ඕන දීර්ඝ විදිහක් කරන දීර්ඝ විදිහට විදිහටම විතරක්ම කරනවා කෙටියෙන් නම් කෙටියට විතරක්ම කරනවා ඔහොමම කරගෙන හිටියා ගිහි කාලේ භාවනාවට පස්සේ ඕන තරම් වෙලාව තියෙනවා ඉතින් ඊට පස්සේ ඉතින් අධිකටම ඕක කළා ඊට පස්සේ මට මතකයි ලග්ගල ඔය ගලබඩට ගිය කාලේ භාවනා කරන්න හිතුවනම් ඔක්කොම ටික ලොක් හුස්ම නෑ හිතන්නේ නැහැ කල්පනාවක් නැහැ කරන්නේ කොහෙද මොකද්ද කියලා දන්නේ නැහැ කරන්නේ ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ ආන් ඒ වගේ අවසානට ඔළුව පකියන්න වමන යන්න පටන් ගත්තා ඔබ තමයි සාමාන්‍ය සතිය සුප ඊට පස්සේ තමයි මේ කියන පරිමුඛ සතිය උපන්ට පෙත්තා කියන වචනේ සිහි අහුනේ කොහොම නමුත් මම හිතන්නේ ඔයත්තන්ට ඒ වගේ දෙයකට යන්න ඕන වෙයි කියලා ඒකෙන් තමයි අපේ මේකට යාම් වෙන්නට බලමු සක්මනේදී හැම අඩියක්ම දැනගන්නවා කියන තැනටම අපි දැනට නොයයි. හැම අඩියක්ම තේරෙනවා නම් හොඳයි නරක නෑ. අපි බලමු එක කකුලක මොකක් හරි අඩි ටිකක් තේරෙනවා නම් ඒකත් එක්ක ගන්න බලමු. ඒත් එක්ක බලමු අපිට යම් කිසි විදිහක සහැල්ලුවක් නිවීමක් නැතිවීමක් ලැබෙනවද කියලා. වේදනාව ගැන අපි තේරුම් ගනීවි කාලෙකදී. නමුත් වේදනාව හදාගෙන වේදනාව විමර්ශනය කරගන්න කියලා දෙයක් දේශනාවේ නැහැ. මේ පවතින තන නගින දේශනාවක් තේරුම් ගන්න තියෙනවා මිසක අලුතෙන් වේදනාවක් හදලා තේරුම් ගන්න ඕනේ නෑ මාස්ටර්. මේකෙන්නම් අපි බලමු පුළුවන් තරම් අර අර දැනසිරි සාගත විදිහට මේක කරන්න විදිහක් තියෙනවද කියලා. අපේ ඉලක්කය පුළුවන් තරම් අවම ඉලක්කයක් කරගන්න. මම භාවනාවට වාඩිනොත් එහෙම ඒ සංකච්ඡාවේදී කිව්වා. පැයක් භාවනා කරනවා කියලා හිතන්න නාකයි. එක හුස්මක් දකින්නවා කියලා හිතන්න. මේක දැක්කට පස්සේ එක හුස්මක් දකින්න එක හුස්මක් දකින්න විතරයි ඒක අපිට දරන්න පුළුවන් හරි සරල ඉලක්කයක් බොහොම බොහොම සුළු අවම ඉලක්කයක් වගේම හොඳ මරණ සතියක් ඉතින් මම හිතනවා සමහර විට ඒ විදිහට අපි බලපෑම් කරපු හඬ වෙන්න පුළුවන් පාව වෙලාවට අර හිස සම්බන්ධයෙන් තියෙන ඒ වගේ සංඥාට මතුවන්නේ. පස්සේ ඉතින් අපේ තියෙන අහිංසකකමට ඒක දැම්ම වෙන්න පුළුවන්. හැබැයි යම් මේ පාදයට එක බලනකොට හිස කියලා කියන්නේ ටිකක් දුර තැනක්. ඒක ඒ තරමට දුරට යන්න තරම් ඒ ඒ අපි කරලා තියෙන ටිකක් බලපාලා තියෙනවා. කොහොම නමුත් වේදනාවක් තියෙනවා නම් පොදු උපදේශය තමයි යන්නේ මම කාටද කියන්නේ ඔබට සාදර වෙන්න කියලා. ඒ කියන්නේ ඒකට මම අපේ. ඒ වේදනාවට හා කියන්නේ. ඒ වේදනාවට දැන් අමතවන කණේ අමාරුවක් තියෙනවා කියලා. කණේ අමාරුවට කන්නට වෙලා ඉන්න දෙන්න. එයාට ආරාධනා කරලම කියන්නේ එන්න මගේ කන ඉඩ තියෙනවා එකතු තියෙනවා. මේ කාලේ වෙන කොහෙවත් හෝටල් වලට යන්න එපා කියන්නේ මොකද හැමතැනම කොරෝනා. කන්ද කන්ද කොහෙටවත් යන්න එපා කියන්නේ කනටම මිලා ඉන්න කියන්නේ. ඒක ඒක ඒක ඒක හොඳයි මේ කාලේ කියන්නේ. නේද? කොරෝනා කියනකට වඩා අනේ අමාරු කියන්නේ හොඳයි යනවා මම නම් ඒකයි. ඒකින්ද අපි ඒ දේ අපිව පල්ලෙහාට දාන්න අපි විනාශ කරන්නේ හදන කෙනෙක් හැටියට හිතනවට වඩා අපි එයාට අලුත් අගයක් දෙමු. අලුත් නමක් දෙමු, අලුත් හැඩයක් දෙමු. අපි ඒකට සාදර වෙනවා. ඒ වේදනාවට තියෙන දේ. අර හිසේ තියෙන එකටත් එහෙමමයි. ඒකට එහෙම තියෙන දෙන්න. නමුත් අර බාහිර හැටියට බලපෑමක් දෙයක් කරනවා නම් ඒකෙන් බැහැර වෙන්න පුළුවන්. කොහොම නමුත් සක්මනේදී අර කියන අඩියට හිත ගියපුවාම ඒත් එක්ක පරයන්කයට එනකොට මම හිතන්නේ ඔබතුමීට ශරීරය බාහිරින් තේරෙන්න බලන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න ඉරියව්ව වගේ තේරෙන්න බලන්න පුළුවන්. එහෙම වුණත් මේක හොඳයි. ඒ තේරෙන තැන හොස්ටම තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ශරීරයේ බාහිර නම් තේරෙන්නේ අභ්‍යන්තරයේ තේරුම් ගන්නවා. එහෙනම් දැන් කියලා හදිසියෙන්ට නකයි. මේ බාහිර තේරෙන ටිකත් එක්ක පුළුවන් තරම් ශරීරයේ බාහිර ඒ තේරෙන ප්‍රමාණය වැඩි දියුණු කර ගන්න බලන්න. මුළු ශරීරේ පුරාට පුළුවන්. ශරීරයේ අභ්‍යන්තරේ නම් තේරෙන්නේ ඒකේ තේරුම මේ මොහොතේදී හිතට පුළුවන්කම තියෙන ශරීරේ බාහිර අල්ලන්නත් නෙවෙයි ආනාපානය අල්ලන්නත් නෙවෙයි අර ශරීරයේ අභ්‍යන්තරයේ දුර තියෙන වද වේදනාව ටික අල්ලන්න. ඒ ඉංග්‍රීසි අපි ඉගෙන ගන්න ඕන. සංනිමිත්තන් උගන් හාති. පාලියේ තියෙන්නේ ඔහොමයි. ආන් ඒ විදිහට ඒ තියෙන දේ තේරුම් අරගෙන සාදර වෙන එක තමයි වාසකම්ම අපිට කරන්න තියෙන එකම ක්‍රියාව. ඒ කියන්නේ ඒ තියෙන දෙයට කැමති වෙනවා. වේදනාවටත් අපි කරන්නේ ඕකමයි සංඥාවටත් ඕකමයි සිතුවිල්ලටත් ඕකමයි ඒක හන්ද තමයි ඒක තියෙන තැන අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ පසුපාලින්න සම්පජඤ්ඤය තුලින් ඉතින් කෙසේ හෝ නමුත් භාවනාවේදී ඔන්න ඔය කියන විදිහට අපි බොහොම හිමීට හිමීට මේ වැඩේ කරගෙන යනකොට හිත දුවන එකට අපි එරෙහි වෙන්න යන්නේ නැහැ. විරුද්ධ වෙන්න යන්නේ නැහැ. ඒක හන්දයි අපි මේ දේ තේරුම් ගන්න. තණ්හාය නිසාය තණ්හාය පරික්කය. තණ්හාව හේතු කරගෙනමයි අපි තණ්හාව ම අධ්‍යයනය කරන්න පටන් ගන්නේ. ඉතින් ආන් ඒ වගේ වැඩ පිළිලක් තියෙනවා. ඇයට ඉතින් නිින්දට යනකොට අවබෝධය ඉරියව්ව බලනවා නම් හොඳයි ශරීරයේ අභ්‍යන්තරය බලනවා නම් ඒත් හොඳයි. සමහර විට අර වේදනාව ඔබගේ විමර්ශනය කරන විට ප්‍රබල වැඩි වෙන්නත් පුළුවන් සමහර විටකනේ. ඒ දෙයට තියෙන්න දෙන්න මොනවා හරි දැනෙනවා නම් ඒ වගේ අර ඇති නැති වීමක් වගේ තේරෙනවා නම් තීරිචාවයි හොයන්න එපා. ඒ මොනොත් එහෙම අර දැන් හිතන්නකෝ ඒක වේදනාවක් ඔය කියන හැටි ඔතුමේ කියන හැටි ඇති නැති වීම තියෙනවා නම් ඒක කඩන්න පුළුවන් නේ 100කට 200කට ඕනනම් 1000කට ටිකක් වඩා වැඩිපුර ප්‍රමාණයකට. ඒකේ තේරුම අපේ හිත ටිකක් විසිරෙන්න පටන් අරගෙන තියෙනවා නේ. ඒකෝනේ නිින්දෙන් ටිකක් ඈතට යන්න පුළුවන් සමහර විටක. ඒක හන්දා මම හිතනවා මේ වේදනාව සම්පූර්ණ සමුදායෙම එකක් හැටියට ගමු. අරගෙන ඒක දෙහෙම දෙන්න එතනට වෙලා ඉන්න දෙන්න. කැමැති නම් මොන හරි දෙයක් කරන්න ඕන නම් දවස මතක් කරන්න බලන්න. ආපස්සට අද දවසේදී මොනවද මං කළේ? මොනවද සිද්ධ වුනේ කියලා. මුල ඉඳලා බැරි වෙන්න පුළුවන් එක වෙලාවක් අරගෙන කරන්න බලන්න. මං මේ වගේ දෙයක් හොඳ වේවි කියලා විශ්වාස කරනවා. මේ තමන්ගට අර වගේ අර මෙනෙහි වෙන්නේ සහ මතක් වෙන්නේ ඒක අසනීපයක් නෙවෙයි ඕ ඈ. ඕක කාටත් උමයි. ඕක මතක් වෙන්නත් පුළුවන්. ඕ මේගේ හැටි මොකක් තමයි ඕකේ වේදනාවල් තියෙනවා. ඕක ජරාවටපත් වෙනවා. ඒක ගම සුදු වෙනවා, කළු වෙනවා, වෙනවා, පහත් වෙනවා, කෙට්ටු වෙනවා. ඕකේ ඕකේ හැටි ඒ ලබා උපත්. ස්වභාවයට ඕව වෙනස් කරන්න උපන් තියද. ඉතින් ඒකට අපි ආදර වෙන එක අනුමෝදන් වෙන එක ඒක කැමති වෙන එක තමයි හොඳම දේ. එහෙම වුණාම තමයි අර පුත්තස්ස ලෝක ධම්මේ සිත්තං යසන කම්පති කියන්නේ ලෝක ධර්මතාවයන් මොන හැටියට වෙනස් වුණත් අපේ හිත එක තැනක තියාගෙන ඉන්න පුළුවන් වෙන විදිහ නැත්නම් ඒ ඕන එකක් වෙනස් වෙනකම් හිත හදාගන්න පුළුවන් වෙන විදිහ නැත්නම් හිත වෙනස් කරගන්නේ නැතුව හිත නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් සකස් කරගන්න පුළුවන්. ආන් මේ වටපිටාවට අපි යන්නේ. සතිපට්ඨානය තුළින් අලුත් දෙයක් හදලා දෙන්නේ නැහැ. මම අවංකවම කියනවා. පැහැදිලිටම කියන්නේ වගකීමෙන් කියනවා. අලුත් දෙයක් හදලා දෙන්නේ නැහැ. සූත්‍රය ඕනනම් අරන් බලන්න වේදනානුපස්සනාව විශේෂයෙන්ම චිත්තානුපස්සනාව ඇත්තේනවා. තේන වේදනාව එන බව දකින්න කියනවා, තියෙන බව දකින්න කියනවා, යන බව දකින්න කියනවා. ඔච්චරයි. නමුත් අපිට ඕන ඒක පැත්තකින් තියලා අලුත් එකක් හදන්න. දර්ශනය තුළ උත්තරය කියලා කියන්නේ දකින්න එක. අලුත් එකක් හදන එක. ඒකින්ද අපි ඒ ටිකට අනිහිමීට යමු. ඔය යන විදිහ හොඳයි. ඕක හරිසෝ. ඔය යන ස්වභාවයත් එක්ක අපි මේට මේ පුහුණු කරගෙන යන. ඒත් එක්ක සාමාන්‍ය ජීවිතය තුලත් මොකක් හරි දෙයකට දෙකකට දෙයකට දෙකකට නෙවෙයි ඒක දෙයකට විතර දාගන්න බලන්න සිහිය. සාමාන්‍ය ජීවිතේ කතා බහ කරන වචන අතරට සතිය ගැන කතා බහ කරන මොනවා හරි කාරණාවක් ඇතුළත් කරගන්න බලන්න. මේ සිහිය කියන එක ප්‍රතිපත්තාණේ නැත්නම් සිහිය පිටවීම මම ඔබ ටිකින් භාවිත කරන වචන අප්‍රමාදී නිදේශනය. ඒ දේ ගැන කතා බහ කරන එක සාමාන්‍ය දෙයක් බවට පරිවර්තනය කරගන්නවා. ඒක අපේ සාමාන්‍ය ව්‍යාපාරයේ තියෙන දෙයක් බවට පරිවර්තනය කරගන්නවා. අන් එතකොට අපි අලුත් දෙයක් හදන්න යන්නේ නැතුව මේ තියෙන දේ දකින්න යථාභූත ඥාන දර්ශනය කියන එකට කිට්ටු වෙන්න පටන් ගනීවි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ අතින් බලනකොට ඔය යන විදිය හොඳයි. අපි මේක මේක කරගෙන යමු. ගමන බොහොම හිමින් යනවා. මේ ඔව් හැම සක්මනකදීම අර කෙලවරේදී මතක් කරන එක සමහරක් විට ටිකක් අලු වෙන්නත් පුළුවන් ඒ මොකද බලක් බල කරලා කරන්න එපා හොඳයි කරන්න පුළුවන් නම් කරාට කමක් නැහැ අපි යාප්පෙන් කරමු අපි මේටි මේටි යාප්පෙන් කරමු අපි අපේ අපිට පුළුවන් භාවය තේරුම් ගන්න තරම්ම මේ ගමනේ අපිට ඉදිරියට යන්න පුළුවන් ඒ කියන්නේ අපි අපි ගාව තියෙන පංච ඉන්ද්‍රිය ප්‍රමාණය ඒ කියන්නේ සද්ධාව විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහ අපි ගාව මොන මට්ටම් වලින්ද තියෙන්නේ කියන එක තේරුම් ගන්න ප්‍රමාණයෙන්ම ඒ පහම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එකේම ඒ දේම බලයක් බවට පරිවර්තනය කරගන්න අපිට පුළුවන්කම අපිට අපිට දැනට පුළුවන් ප්‍රමාණය අපි මේක අඳ ගන්නවා ඒක උපරිම අපේ තියෙන එහෙමයි ස්වාමීන් වහන්සේ අර එදිනෙදා 100 පිටවීම සඳහා මම එක මේකක් තියාගෙන ඒක එහෙම එකක් කරනවා ස්වාමීන් වහන්සේ. හරි දැන් ආයෙත් ඒකෝදේ නෑ කොහොමද මම හරි සරල සරල දෙයක් කාලයක් අපි කරලා බලමු මට ඒක මහත් එක්ක හම්බ වුණා එයාගෙන් ඇහුවාම භාවනා කරනවා කියලා ඌ කිව්වා. මොකද්ද කරන භාවනා කියලා සතිය පිටනවා කියලා කිව්වා. ඊට පස්සේ මං ඇහුවා හරි ඒක වෙන්න පුළුවන් මොකද්ද ඉතින් කරන අරමුණ මොකද්ද කියලා. අතු ගන්නවා පුළුවන්. මම ඇත්තටම ඒක පිළිගත්තා වෙන්න පුළුවන්. අවුරුදු ගාණක් යා තට්ටු ගාණක් අතු ගෑවයි කියලා කිව්වා. මේක හරි කතා. කාලයක් තිස්සේ මේක කරන්න ඕන. අන්න ඒක වැඩි තියෙන අපිට හරි අමාරුයි එක දෙයක් කාලයක් තිස්සේ කරන්න. මම හිතන්නේ අපේ වත්පිළිවෙත් කියන ඒවා බුදුරජාණන් වහන්සේ සකස් කරලා තියෙන එකට. අපිට වතක් පාර දුන්නොත් අදුතර මට්ටම සති දෙකක් වගේ කාලයක් ඒක කරන්න ඕන. ඒ වගේ තමයි අපේ තියෙන ඉවසීමේ මට්ටම් අරන් ඔක්කොම ටික බාහිරින් හිතේ. ඒකයි ශ්‍රවණ නැහැ. වාසයතුමාගේ নমස්කාරය වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.